බුද්ධික මහත්මයා අවසරයි ස්වාමින් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආ දැන් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. මෝහණය මගින් පෙර බව දැකිය හැක්කේ කෙසේද? පළවෙනි ප්‍රශ්නය. ඒක දැන් මෝහන විද්‍යාවෙත ඒක වෙනම විද්‍යාවක්. ඒ විද්‍යාව අපිට හැමතැනකදීම හැම දෙයකටම පාවිච්චි කරන්නත් බෑ. ඒක හැම දෙයකටම සාර්ථකයි කියලා කියන්නත් බෑ. දැන් අපි අර ඉස්සල්ලා ජ්‍යොතිර්විද්‍යාව ගැන කතා කළේ. ඉතින් ජ්‍යොතිර්විද්‍යාව කියන එක හැමතැනටම හැම දෙයකටම පාවිච්චි කරන්න සුදුසු කතාවක් නෙමෙයි. ඒක එක්තරා විද්‍යාවක්. ඒ විද්‍යාවෙන් ගන්න පුළුවන් යම් ප්‍රයෝජනයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මෝහන විද්‍යාව කියලා කියන්නේ. තව කෙනෙක් මෝහණයටපත් කරලා එයාගේ මනසේ සටහන් වෙලා තියෙන යම් යම් මනෝභාවයන් යෝජනා තුලින් අර වැරදි දුර්වල උපාදානයන් ඉවත් කරන්න පාවිච්චි කරපු ක්‍රමයක් තමයි තව කෙනෙක් මෝහණයටපත් කරන ක්‍රමය. ඉතින් ඒක තපස්සේ පස්සේ නිකන් ඉතින් විඥාවක් වගේ පාවිච්චි කරන්න ගත්ත එක එක්කෙනා. අනිත් අය මෝහණය කිරීම. ඒතකොට දැන් එඩ්ගා කේසි සම්බන්ධව කියවෙන්නේ අනිත් අය මෝහණය කිරීම නෙමෙයි තමන් මෝහන නිද්‍රාවකටපත් වීමක් පිළිබඳ. ඒ කියන්නේ තමන් තමයි ඒ නිද්‍රාවට යන්නේ. ඒ ගිහිල්ලා තමයි අනිත් අයගේ පෙර භවයන් ගැන. ඉතින් එයා ඒක මෝහන නිද්‍රාව කියලා හැඳින්නුවාට ඒ ඒ ඇති ඇති කරගන්න මානසික தත්ත්වය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දැන් අර අරුණ මනතුංග මහත්මයා දැන් ඉස්සල්ලා පැහැදිලි කළේ අර තරුණයා ඇතා ළඟට යනකොට ඇතිවෙච්ච ඒ ඒ මානසික தත්ත්වය. එතකොට ඒක අපිට ආලෝකයක් මතුවුණු නිසා ඒක මේ ඕභාසයයි කියලා ගන්න පුළුවන්. හැබැයි එතන ඇතිවෙච්ච මානසික తত্ত্বය අර ගහකොළ පවා දැනෙන මට්ටමට. ඒක ඕභාසයේ එක්තරා ලක්ෂණයක් තමයි. ඒ ඕභාස කියන ගුණය මනස පැහැපත් වෙනකොට ඇති වෙන හැබැයි ඕභාසය මහා මොහොතේ ඉන්න මාළුව පවා දකින්න පුළුවන් මට්ටමට ඒ විදිහට විනිවිද දක්නා ගතියකින් පහළ වෙනවා. එතකොට එතකොට ඒ ඇති වෙන මානසික తত্ত্বය මොකක්ද කියන එක ඒකට ඉතින් එක එක්කෙනා එක එක නම් කියන්නට පුළුවන්. ඒ වගේ මේ මෝහන නිද්‍රාවටපත් වෙනවා කියලා එඩ්ගා කේසි හඳුන්වන ඒ తত্ত্বය තුල අනිත් අය නෙමෙයි මෝහනය කරන්නේ තමන්ම සම්පූර්ණයෙන් නිද්‍රාවටපත් වෙනවා වගේ. එතකොට ඊට පස්සේ තමයි තමන්ගේ අර පෙර භවයේ තමන් පුරුදු කරලා තියෙන අර කයින් මනස බැහැර කිරීම, මනෝකාය බැහැර කිරීම වගේ අත්දැකීමක් එක්කලා අනිත් අයගේ పూర్ව ජන්මයන් පරීක්ෂා කිරීමක් ඔහු කරලා තියෙනවා. ඉතින් ඒක අපිට හරියටම කියන්න තේරෙන්නේ නැහැ මොකක්ද ඒ தත්ත්වය කියලා. මොකද අපි දැන් පොතපත වලින් අපි අහලා තියෙන, කියවලා තියෙන කාරණාත් එක්කලානේ අපි මේව අනුමාන කරන්නේ. ඇත්තටම එතුමා ලබාපු අත්දැකීම මොකක්ද, කොහොමද ඒක කළේ කියලා අපි පුද්ගලිකව එතුමා මුණ ගැහිලා කතා කරලා නැහැනේ. ඉතින් ඒ නිසා අපිට ඒවා පිළිබඳව පැහැදිලි නිගමනයකට එන්න පහසු නැහැ. ඒ මෝහන නිද්‍රාව කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කරන මෝහන නිද්‍රාව තමන් නිද්‍රාවටපත් වීම නෙමේ අනිත් කෙනා. ඒ කියන්නේ සේවාලාභියාව තමන් වෙත එන යම් සහයක් අවශ්‍ය කෙනා තමයි මෝහණයටපත් කරලා එයාගේ මනසේ තියෙන යම් යම් දුර්වල හැඟීම් ඉවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක తాවකාලික පැලස්තරයක් විතරයි. අර සමත ක්‍රමයක් වගේ. ඒ මොකද දැන් ඒ ප්‍රශ්නේ අයින් කළාට ඒක ඒක මනසින් ඉවත් කරන්න කියලා යෝජනා කළාට ඊට පස්සේ නැවත ඒ වගේ අත්දැකීමක් ලැබුණොත් නැවතර සසර පුරුද්දත් එක්කලා ආයේ කම්පනයත් එක්කලා ඒක මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒව අර සමත ක්‍රම වගේ බොහොම తాවකාලික දේවල් විතරයි. ඒ නිසා තමයි මේ මෝහන ප්‍රතිකාර එහෙම ලෝකේ එච්චරම ඒවා මේ දීර්ඝ කාලයක් පැවතුනේ නැති. එක්තරා කාලයක ඒක ගොඩාක් ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වුණා. ඒ නිසා පාසල් වලට පවා මේ මෝහණය කරන අය ගෙනල්ලා නිකන් මැජික් පෙන්වන්නා වගේ ඒවා කරන්න පටන් ගත්තා. හැබැයි දැන් ඒවා නිකන් කල්ලික් මිච්ච දේවල් වගේ තත්ත්වයටපත් වෙලා ඒ මොකද ඒවේ අර යාව ජීව සදාකාලික ගුණයක් ඒව තුල නැහැ. ඒකේ බොහොම తాවකාලික පටු සීමාවක විතරයි ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්.